ඒක manussත්වයේ ඉක්මවනවා. අපේ තියෙන්නේ මේ නැතුව නෙමෙයි. මේව නන්නත්තර වෙලා තියෙන්නේ. ඒව එක එක දේවල් එක එක දිශාගත වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එකලස් වෙනවා. එහෙම නැත්නම් ඒකෝදි භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් එක දිශාගත වීමක් වෙනවායි කිව්වහම අපේ නියම manussකම, ඒ කියන්නේ උත්තරී manuss ධර්ම. අපි ළඟ තියෙන අදිමානුෂික ශක්තිය එන්න පටන් ගන්නවා. හැම genaගාම මේවා තියෙනවා. ඒව එක එක දිශා නැතු නැතියන් වලට ගියොත් ඒ වතර ශක්තියක් නෙවෙයි එකිනෙක ගැටෙනවා. අපි ඔක්කොම එක දිශාගත කරන්නයි මේ හදාන්නේ. ඉතින් ඒක දැන් මේ සූත්‍රය සාකච්ඡා කරන අපිට දිගටම කියන්නේ ඒක හැමදාම තියෙන එක චිත්තක්ෂණයක් තිබුණොත් ඇති. ඒ ඔක්කොම එකට දිශාගත වීමට කියන අපි සමත භාවනාදී අපි කියන්නේ ඒක රස වෙනවයි කියලා. සියලුම දේවල් එක දිගට යොමු වෙලා එල්ල වෙනවා. හරියට ලේස බීම් එකක් වගේ. අන්නේ වෙනකොට අපිට තේරෙනවා චිත්තක්ෂණයකට manussකම කියලා කියන්නේ මොන්න තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද සුකෝ බුද්ධානං උප්පාදෝ සුකෝ manussත්ත්ව පටිලාභ දුර්ලභෝ බුද්ධප්පාදෝ දුර්ලභෝ manussත්ත්ව පටිලාභ manussත්ත්ව පටිලාභය කියන්නේ පුදුමාකාර දුර්ලභ දෙයක් අද ජීවත් වෙන හැම දෙයක්ම දුකින් මං වගේ කාලකන්ණියෙක් නෑ කියලා තමයි හිතානේ. ඒ අද පවතින පද්ධතියේ දෝෂේ. ඔක්කොම හිතන චික් මං වගේ කාලකන්ණියෙක් නෑ අල්ලපු ගෙදර මනසට හොඳට හරි ගිහිල්ලා තිනවා අල්ලපුරට හරි ෂෝක් අපේ රට තමයි මේ කාලකන්ණිකම් ඔක්කොම තියෙන කියලා අපි නිකටාලේ තියන අඬා වැටිගෙන ජීවත් වෙනවා. ඒ මොකද අර ಗುಣධර්ම ටික අර අනුග්‍රහිත ටික ඒක රාශි වෙලා නැති නිසා. හැබැයි ඒකට අවශ්‍ය කරන විභව ශක්තිය එහෙම නැත්නම් අපි කියනවා අපි කියනවා උපනිශ්‍රේ සම්පatti භව සම්පatti හැම කෙනා ගාවම තියෙනවා. එහෙම නැත්නම් ওই අඟුලිමාල වගේ කෙනෙකුට අර මිනි කප කප හිටපු මිනිසුන්ට එක පාරට ඇවිල්ලා අර බුදුරජාන්සේ කියන වචනේ තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හෙළුවෙන් ආපු පටාචාරාවට මේ මෙතන අත දික් කරපු ගමන් සත්‍යමත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක අර පෙළගස්ව ගන්න එක තමයි අපි මේ සාමූහික වශයෙන් ඒ වගේ පුද්ගලිකව අපි මේ උත්සාහ කරන්න බලන්නේ. ඉතින් ඒකට සූදානම් ඒකට අපි අනුගහිත පිළිබඳ කතා කරාට පස්සේ මේ වැඩමුළුව සඳහා තෝරාගත්තේ රාගප්පහාන සූත්‍රය කියලා අංගුත්තර නිකායේ ත්‍රික නිපාතයේ සඳහන් වෙන පෙය්‍යාලංගත කරපු සූත්‍රයක් රාග පෙය්‍යාලමේ සඳහන් වෙලා තියෙනවා ත්‍රික නිපාතේ. ඉතින් ඒ සූත්‍රයේ තියෙන කරුණු දැන් මේ බුදුරජාණන්සේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරපේක වචන තුනකට අඩු කරලා තියෙනවා. කවදාකවත් පිරිවෙන් අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ ඒක. මුළු මුළු බුද්ධ ශාසනයෙම වටිනාකම බාර ගන්න ඉන්න පිරිසක් මේ අපි බුද්ධ ධර්ම කියන વિષය අරගෙන ඒක හදාarලා ඒක භාවනා කරලා අපිත් නිවන් දකින්න අතර අනිකයි නිවන් දකින්න අයට ඒ ඉනිමග බැඳලා දෙන්නයි තියෙන්නේ. නමුත් මේ වගේ දේවල් ඒ අධ්‍යාපනයේ නැහැ. මොකද අපි අධ්‍යාපනයේ හදාගෙන තියෙන්නේ වෙන ඊට වැඩි පල්ලෙහා තියෙන මොකද්ද L එකට. ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් මේ අපි කරන්න හදන්නේ ඒ පිරිවෙන් ශේෂ්ත්‍රයේ ඉන්න අපි ඒ උසස් සාසනික කටයුත්තකට සුදුසුකම් දිනු කරගන්න. එහෙම නැත්නම් අපි කියනවා in service training කියලා. ඒක නැත්නම් සේවාස්ත පුහුණුවක. එතකොට අපි අර ගන්නවා මේ වගේ බුදුහාමරෝ දේශනා කරපු සූත්‍රය බැලූ බැලමට ඒකේ අර්ථය තේරෙන්නේ නැහැ. හැබැයි භාවනා කරගෙන යනකොට අපි සුත්තේට වශයෙන් අවුම්කන් දුන්නොත් සාකච්ඡාවට ගත්තොත් අපිට තේරෙනවා අපි ඉන්නේ මේකේ තමයි කියලා. හැබැයි මෙතෙක් කල් අපිට කිසිම දහම් පාසලක මේක උගන්ලා නැහැ. කිසිම බුද්ධ ආගම විශ්වපන්තික උගන්ලා නැහැ. කිසිම ධර්මාචාර්ය විභාගයකට හෝ පිරිවෙනක නැහැ. මයි තියෙන දැනුමේ මං කියන්නේ මං ඕක කරලා නැහැ. මම බුද්ධ ආගමට විතරක් ලකුණු ලැබලා මං සම්මාන සාමාර්ථයක් දිනාගෙන තියෙනවා. මං පිරිවෙන දන්නේ නැහැ. මං දහම් පාසල් ගිහිල්ලා කවදාකවත් එහෙම ධම්මාචාර්ය ලැබලා නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා මහණේ රාගය ප්‍රහාණය පිණිස උපක්‍රම තුනක් මම උඹලට කියලා දෙන්නම්. ඒ මම අත්දකපු දෙයක්. රාගස්ස භික්කවේ පාණාය මේ තයෝ ධම්මා භාවේතබ්බා. මේ ධර්මතා තුන වඩන්න ඕන. ඒකේ ශුඤ්‍යත සමාධි. ශුඤ්‍යතෝ සමාධි. අපි අහලා තියෙනවානේ සම 40 කර්මස්ථාන කියලා. ඒකේ තියෙනවා දස ආසුබ දස කසින ආනාපාන ඇති ච අනුස්සති සතර බ්‍රහ්ම විහරණ. ඉතින් කර්මස්ථාන තියෙනවා මෙව්ව තමයි අපිට වඩන්න කියලා තියෙන්නේ. අපේ මේ කියන රාග ප්‍රහාණය පිණිස. නැත්තම් සමතානුග්‍රහිතේ පිණිස. ශුන්්‍යත සමාධියක් කියලා. තේරවාදයට වැරදිච්ච තැනක් ඔය. තේරවාදයේ මේ අටුවාවේ නැතුව නෙවෙයි. මොකද මේ මෝග රාජ සූත්‍රයේ එහෙම නැත්නම් බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ මේ කතා කරන චූල ශුන්්‍යත සූත්‍රය, මහා ශුන්්‍යත සූත්‍රය ඒව අරගෙන නැහැ අපි. නමුත් ඒක අපේ මේ තේරවාද කියන පැත්තේ නැති වුණාට මහායාන නිකායවල වල වෙනමම විශේෂයෙන්ම ඒක හදාරනවා. ශූන්‍යතා පරිසංයුත්ත දේශනා තියෙනවා අපේ සංයුත්ත නිකායේ. නමුත් ඒ ටික විතරක්ම මේගොල්ලෝ අරගෙන උගන්වනවා. ඉතින් ඒවා හුඟක් අපි ඉගෙන ගන්නේ මහායාන පිළිබඳ උනන්දුවක් තියෙන කට්ටිය ඉගෙන ගන්නේ පසු කාලීනව ඇති කරගත්ත සූත්‍ර කියලා. බුද්ධ දේශන සූත්‍ර වශයෙන් නෙවෙයි. නමුත් ඒවා උඟාක් භාවිතා කරලා නවීන අත්දැකීම් යටතේ විස්තර කරලා දෙනවා. ඒ විස්තර කරලා දෙන හැම කෙනෙක්ම තේරවාදී පහත් කළා හලකනවා. බෙහෙත් තේරවාදී මේ තියෙන දේවල් අතක ගා ඉන්නවා මිසක්කා ශූන්‍යතාවය ගැන කතා කරන්නේ නැහැ. ඒක භයානක දෙයක් කරලා තියෙනවා. පේන්නේ නැති දෙයක්, ගූඪ දෙයක්, අතාර්කික දෙයක්, විද්‍යාවට අයිති නැති දෙයක් කියලා ශූන්‍යතාව ගැන කතා කරන්නේ නමුත් විපස්සනා කරනකොට සමත කරනකොට නම් ඒක නැති වුණත් යන්න පුළුවන්. විපස්සනා කරනකොට ඒක මග අරින්නම බෑ. ඒක සමහරලාට මහසෝනා ගැහුවා වගේ ගමනක් යනකොට මේ භූතයක් ගැහුවා වගේ තේරෙන වෙලාවල් එනවා. සමහර වෙලාවට අද්භූත දේවල් විදිහට තේරෙනවා. සමහර වෙලාවල් වලට ඊ타ත්ම ගැඹුරු අත්දැකීමක් සොයා ගැනීමක් විදිහට මේක තේරෙනවා. ඒ තේරෙන දෙයට අනුග්‍රහ කරන්න ඒ තේරෙන දේ දරා කියාගෙන ඉන්න ඒ තේරෙන දෙයට එක්ක යන්න බන අහලා තිබ්බේ නැත්තම් වෙන්නේම නැහැ. ඒකයි සූදානම් වෙයන්ඩ කියලා කියන්නේ. මේකට අපි කියනවා සූදානම් සාධිකය. ඊගාවට අනිමිත්ත සමාධි. ඊගාවට අප්පනිහිත සමාධිය. මේ අනිමිත්ත අප්පනිහිත ශුන්්‍යත නැත්නම් ශුන්්‍යත අනිමිත්ත අපපතිත කියලා කියන්නේ කෙලින්ම නිවන් දොරටුවක්. අපි නිවන් දකින්න ඉස්සරලා මේක තමයි පේන්නේ. මේ තුනෙන් එකකින් තමයි නිවන් නිවනට යන්න වගේ එකක් කියන එකක් ඒ චූල බේදල්ල සූත්‍රයේදී ධම්මදින තෙරණාංශේ ඒ විසාක උපාසකට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පූර්ණ නිර්වාණ අවබෝධය කියන්නේ අරහත් මාර්ගඵල ඥාන අවබෝධ කරගන්න නැතුව අපි හිතුවොත් එහෙම අනාගාමී මාර්ගඵල ලැබලා එයා සම එයාට සමාදින්න පුළුවන් වුණොත් සමාධිය අරූප ධ්‍යාන දක්වා ගිහිල්ලා නිරෝධ සමාපත්තියට ඒ කෙනා නිරෝධ සමාපත්තිය නැගිටින්නේ දවස් 7ක් ඉන්න පුළුවන් කියලා තමයි ඒකේ සඳහන් කරන්නේ. නැගිටින්නේ එක්ක ශුන්්‍යත නිමිත්තට නැත්නම් අනිමිත්ත අපහනිත කියන නිමිති තුනට. ඒක කෙලින්ම නිවනට තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ තුන අනාගාමීයත් අණ්ඩත් රහත්තුතුමණ්ඩත් උරුම බවත් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේකදී මතක් කරලා දෙනවා. ඒ අනිමිත් අපහනිත ශුන්්‍යත වශයෙන් අනාගාමී උතුමෙක් එක සැරේයි. ඒක දකින්නේ අනිවාර්ය මේකෙන් නිවනට යනවා. නිවන් දොරටු තුනක්. ඉතින් මේක රාග ద్వේෂ මොහ අනුව තමයි කඩලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ශුඤ්‍යත අනිමිත්ත අපණිත නිමිති වශයෙන් සඳහන් කරනවා. ශුඤ්‍යත සමාධි අනිමිත්ත සමාධි අපණිත සමාධි කියලා සමාධි වශයෙන් සඳහන් කරනවා. දැන් මේ කියන රාගපෙය්‍යාලමේ තිකනිපාතේ සඳහන් කරලා තියෙන සමාධි වශයෙන්